එහෙමනම් කාල වේලාවත් නිමා වෙන නිසා අපි ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් සියලු දෙනාම ඉතාමත් ඕනකමින් සම්බන්ධ වුණා. ඒ වගේම බොහොම ප්‍රායෝගික වටිනා දහම් ගැටලු මතු කළා, සාකච්ඡා කළා. ඒ සියලුම දෙනාට අපි කෘතවේදීව පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම මේ ගැබිනි මව්වරුන්ට අවශ්‍ය සලාක සහ ඒ අර රෝහලෙන් ඒ අයට නිර්දේශ කරලා තියෙන භාණ්ඩ ලැයිස්තු අපි සකස් කරලා සියක් දෙනෙකුට විතර පරිත්‍යාග කරන්න සැලසුම් කරලා තිනවා. ඒකටත් අපේ සිහිපත් කිරීම මත බොහෝ දෙනා ඒකට දායක වුණා. ඒ සියලු දෙනාටමත් විශේෂයෙන් අපි පෞද්ගලිකවත් ඒ අයට පුණ්‍යානුමෝදනා කළා. පොදුවේත් අපි ඒ සියලු දෙනාට කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද දවසේ මේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණන් වහන්සේලා ඇතුළු ඔබ හැම දෙනාටම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡාමය කුසලය ප්‍රඥාව දිනු කරගන්නට හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ මහා කුසලය ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අප සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිස පුරා පැය දෙකක කාලයක් අපහට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු පිළිතුරු සැපියු ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්න අවබෝධයකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි